ගෞරවනීය පෙරහම්දුරන් වහන්සේ කල්‍යාණ මිත්‍රේනි නිවෙන චිත චිත නිවා ගැනීමේ මඟ පිළිබඳ එහි ප්‍රායෝගික පියවරවල් පිළිබඳ සාකච්ඡා කරන පුහුණු කරන සතිපතා වැඩසටහන් මාලාවක සැප්තැම්බර් මාසයේ පළමු වැඩසටහන මේ පවත්වන්නේ අපි සති කිහිපයක තිස්සේ නැතිනම් මාස දෙකක පමණ කාලයක් කතා කළා පුහුණු කළා සාකච්ඡා කළා ආනාපාන සති භාවනාව පිළිබඳව භාවනාවේ තිබෙන වැදගත්කම සහ ආනාපාන සති භාවනාව පියවරින් පියවරට සරලව පුහුණු කරන ආකාරය ඒ පිළිබඳ කාටත් කිසියම් අත්දැකීමක් අවබෝධයක් පුහුණුවක් මේ වැඩසටහනින් ලැබෙන්නට ඇති ඒ වගේම මේ වැඩසටහනට කලින් සිටම බොහෝ කල්යාණ මිත්‍රයන් විවිධ උපදේශ මාර්ගෝපදේශ ගුරුවරුන් යටතේ හෝ තනිවම භාවනාව පුහුණු කළා සමහර විට භාවනාවට ආධුනික නවක කල්යාණ මිත්‍රයිනුත් අද මේ වැඩසටහනට එකතු වෙනවා ඇති. එක පැත්තකින් භාවනාව කාටත් ආධුනික වැඩසටහන හැම මොහොතකම අලුත් දෙයක් ඉගෙන ගන්න තිබෙනවා හැම මොහොතකම අලුත් දෙයක් දකින්නට අත්දකින්නට තිබෙනවා. එම නිසා මේ මාර්ගයේ පළමු පියවරේ සිට අවසාන පියවර දක්වාම ආධුනික මනස පවත්වාගෙන යන්න පිළිවන්නම් හරි වටිනවා. මම භාවනා කළා කියනවා මම භාවනා කරන්න දන්නවා මට භවනාමය අත්දැකීම් තිබෙනවා. ඒ වැහුණු මනසට වඩා විවෘත වුණු නැව් මනස භාවනාවේ බොහෝ ගැඹුරු සාන ස්පර්ශ කරනවා. නාය වහගෙන හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න නම් නහය විවෘතව තිබෙන්නට ඕනේ. ඒ හුස්මත් එක්ක කරනු ලබන ආනාපාන සති භාවනාව කල්‍යාණ මිත්‍රේනි විවෘත හිතකට තමා පහසුවෙන් වැඩි හැකියි. ආනාපාන සති භාවනාව එකම මඟ නොවේයි හිත නිවා ගන්නයි. සිත නිවා ගන්න තව බොහෝ ක්‍රම තිබෙන්න පිළිවන්. හරියට ගින්නක් නිවන්න පිඹලක් නිවන්න පුළුවන් වතුරේ හෙලත් පුළුවන් වැලී හෙලත් පුළුවන් ආවරණය කරත් පිළිවන් කොලාත්තකින් ඉදලකින් ගහලා නිවන්නත් පිළිවන් ඉතින් බොහෝ ක්‍රම තිබෙනවා ගින්නක් නිවා ගන්න ආනාපාන සති භාවනාව එකම ක්‍රමය නොවේ ආධ්‍යාත්මික නිවීම සඳහා නමුත් ඊටාම ක්‍රමානුකූල බොහෝ දෙනෙකුට පහසුවෙන් වැඩි හැකි ප්‍රගුණ කළ හැකි සරල ක්‍රමයක් මොන ක්‍රමයෙන් හෝ අපි එක තැනකට එකතු වෙනවා මේ හිත කියන තැනට හුස්මෙන් පටන්ගෙන නැතිනම් සක්මනින් පටන්ගෙන නැතිනම් වෙනස් වූ භාවනා අභ්‍යාසයකින් පටන්ගෙන අපි මන්සන්දියකදී එකතු වෙනවා මුණ ගැහෙනවා සිත මනස කියන තැනට. ඒ මනසත් සමග සිතත් සමග අපි ඉන්පසු ගමනක් යන්න වෙනවා. දැන් බොහෝ විට කලක් භාවනා කළ සහ භාවනාවට හා පුරාකියා එකතු වන බොහෝ දෙනෙකුට තිබෙන මූලිකම ගැටලුවක් තමා මේ සිත වික්ෂිප්ත වීම සිත විපිලිසර වීම කොපමණ උත්සාහ කළත් සිත එකඟ නොවීම. එහෙනම් ලොකු වීරයක් කරනවා එතනදී පුළුවන් තරම් භාවනා අරමුණට හිත යොමු කරන්න යොමු කරන්න නැවත දුවනවා නැවත යොමු කරනවා ඒ දැඩි වීරියේ ප්‍රතිඵලයක් ලෙස හිත කිසියම් නිශ්චිත කාලයක් එකඟ වෙලා තියෙන්න පිළිවන්. නමුත් ඒට වඩා බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමා දහම යෝජනා කරන්නේ. ඒ වැඩපිළිවෙල කුමක්ද? ජීවිතය වෙනස් කරගන්න ඒ ජීවිත වෙනස මේ භාවනාවට භාවනාවෙන් සිදුවන ආධ්‍යාත්මික පරිවර්තනයන්ට උදව් වෙන ආකාරයට ජීවත් වෙනවා. එතන අපේ ජීවත් වීම හරි වැදගත් ජීවත් වීම සාධනීය ලක්ෂණයක්. සිත කලබල වීම හෝ සිත තැන්පත් වීමට ජීවත් වීම ගැන අපි අවධානය යොමු නොකර අපි සාමාන්‍ය ජීවිතේ මොනවද කරන්නේ කියන කාරණේ ගැන අවධානය යොමු නොකර භාවනා කරන වෙලාවේදී නිශ්චල තැනක නිශ්චල ඉරියව්වක හුස්ම කෙරෙහි අවධානය යොමු කරන්න වෑයම් කිරීමෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. ප්‍රයෝජනයක් නැත්තේ නැහැ. අපි කොයි විදිහට ජීවත් වුණත් විනාඩි 5ක් හරි අපිට පුළුවන් නම් සංසුන් තැනක සංසුන් ඉරියව්වක හුස්ම කෙරෙහි අවධානය යොමු කරන්න එයින් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. ඒ ගැන කතා දෙකක් නෑ වාදයක් නෑ. නමුත් ඒට වඩා දුර ගමනක් අපිට යන්න තියෙනවා. එක මොහොතකට මේ හිත එකඟ කරගෙන එක මොහොතකට හිත සංසුන් කරගෙන එයින් ලැබෙන කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව අත්දැකලා ආද මගේ භාවනාව හොඳයි සෑහීමකටපත් වෙලා නැවතත් අර සුපුරුදු ජීවිතයට යනවා ඒ සුපුරුදු ජීවිතයෙන් නැවතත් හිත කලබල වෙනවා. ආපහු භාවනා කරන වෙලාවේදී ඒ විනාඩි කිහිපය භාගය විනාඩි 45 කීය හෝ හිත සංසුන් කරගන්න හදනවා. මුල් විනාඩි කිහිපේ දුවනවා. සමහරට මැදදී අගදී වගේ ඒ සංසුන්තාවයේ මුණ ගැහෙනවා. ඇඟටත් සැහැල්ලුයි. දැන් මේ විදිහට අපි හැමදෑම හොද හොද මඩේ දැමීමක් තමයි සිදු වෙන්නේ. මඩේම ඉන්නවට වැඩිය දිනපතා භාවනා කරන එක හොඳයි. කිසියම් වෙලාවක්. හැබැයි මේ ඉවරයක් නෑ. මේ එකම රවුමි කැරකෙනවා. දිනපතාම එකම රවුමි සාමාන්‍ය ජීවිතේදී අපි පුළුවන් තරම් හිත කලබල කරගන්නවා. ඉන්පසු භාවනා වෙලාවේදී අපි බලාපොරොත්තු වෙනවා 100ට 100ක අභ්‍යන්තර නිශ්ශබ්දතාවයක්. නැවතත් සාමාන්‍ය ජීවිතයට ගිහාම ආයෙත් අපි පුළුවන් තරම් කලබල කරනවා හිත. හොය හොය කලබල කරනවා. කොහොමද කලබල කරන්නේ? තව කලබල වෙන්නේ කොහොමද? මොනවා ඇහුවොත්ද? මීට වැඩිය ඇවිස්සෙන්නේ මොනවා බැලුවොත්ද? මීට වැඩිය හිත කුපිත කරවන්න පුළුවන් ඒවා හොය හොය බල බල හිතට දෙනවා හිත කලබල කරනවා ඉතින් නැවතත් අර භාවනා කරන වෙලාවේ උදේ හෝ හවස හිතට බල කරනවා එකඟ වෙන්න නිවෙන්න සම්සුන් වෙන්න කියා ඉතින් කල්යාණ මිත්‍රේනි මෙහි කෙලවරක් නැහැ මේ එක වෙලාවක අපි පිදුරු දානවා භූමි තෙල් නිහිනවා ඊළඟට තව කුංචි වෙලාවක වතුර හිනවා ආපහු පැය ගාන පිදුරු දානවා ඉතින් මේ බඳු ව්‍යායාමයකට වඩා මේ රෞමි කැරකෙන ව්‍යායාමයකට වඩා ඍතු මාර්ගයක යන අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉහළ ඉහළට යන ක්‍රමවේදයක් තමා දහමේ අවධාරණය කරන්නේ ඔබ අපට පෙන්වා දෙන්නේ ඒ සඳහා මූලික වශයෙන් කාරණා හතරක් ගැන සැලකිලිමත් වන ලෙස දහම අපට කියා සිටිනවා පෙන්වා දෙනවා කල්යාණ මිත්‍රේනි ඔබට ලොකු වෙලාවක් භාවනා කරන්න නැතුව ඇති මේ දවස්වල තිබුණත් විවිධ වගකීම් යුතුයකම් එක්ක ඉතින් මේ ඔබ භාවනාවට කැප කරන පුංචි කාලය ලොකු ආයෝජනයක් කරගන්න පිළිවන් වඩාත් ප්‍රතිඵල ලැබෙන ආයෝජනයක් කරගන්නට පිළිවන් මේ මූලික කාරණා හතර කෙරෙහි සාමාන්‍ය ජීවිතයේදී සැලකිලිමත් වුණොත් පළමු කාරණය තමයි අපි කොහොමද ජීවත් වෙන්නේ ජීවත් වෙනවා කියන්නේ අපි කොහොමද රැකියාව වෘත්තීය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා අපේ වෘත්තීය ජීවත් වෙන්න අපි කවුරුත් යමක් උපයන්නට වෙනවා හැමදෙනාම. ජී පැවිදි හැම දෙනාටම ජීවත් වීම සඳහා කිසියම් ඉපීමක් කරන්නට වෙනවා. අපේ පැවිදි ස්වාමීන් වහන්සේලා අඳුම ගානේ පින්ඩපාතේ හරි වඩින්ට වෙනවා. ඒතර ගිහි අය ඊට වඩා බොහොම සංකීර්ණ රැකියා කරන්නට වෙනවා, එක්ක ගොවිතැන් කරන්නට වෙනවා, වෙළඳාම් කරන්නට වෙනවා. කුමක් හෝ මේ හිත නිවෙන්නට නම් හිත නිවා ගන්නට නම් ඒ ජීවත් වීම සඳහා තමන් ගන්නා උපාය මාර්ගය ජීවනෝපාය නිවැරදි විය යුතුයි. එහි නිවැරදි කියලා කියන්නේ ඒ ජීවනෝපාය තවත් පිරිසකට හානියක් අකටයුත්තක් අසාධාරණයක් නොවන ජීවනෝපායක් නම් එබඳු ජීවනෝපායක යෙදෙන කෙනෙකුට භාවනාවේදී පහසුවෙන් හිත තැන්පත් කරගන්න පිළිවන්නේ. ඉතින් මේ කාරණේට කියනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා. ආජීව කියන්නේ ජීවිතේ ජීවත් වීම සරලව ගත්තොත් එය පිරිසිදු වෙන්නට ඕනේ. පුළුවන් තරම් 100ට 100ක් නොවේයි. නමුත් අපිට අපේ වෘත්තීය පිළිබඳ තෘප්තියක් තිබෙනවා නම් සහ සේවයක් කරා කියන හැඟීම තිබෙනවා නම් කාටවත් අසාධාරණයක් කළේ නැහැ අපට යුක්තක් කළේ නැහැ කියන ඒ අවිහිංසක සිටිවිල්ල හිත එකඟ කරගන්න ලොකු උදව්වක් කරන්නේ. සමහරට මතු පිටින් අපිට මේ උදව්ව පේන්නේ නැති වෙයි. අපි භාවනාවට ඇස්සහගත්තාම අපේ රස්සාව කොහොමද ඒකට වැදගත් වෙන්නේ කියලා තාර්කිකව අපිට පේන්නේ ඒ උඩු හිතේ සිතිවිලි වල ඒ කාරණය ක්‍රියාත්මක නොවුනට යටි හිතින් අභ්‍යන්තරයෙන් ගැටීමක් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ ජීවනෝපායයි මේ දහම් මාර්ගයයි අතර. ඒ නිසා පුළුවන් තරම් සාධාරණ ජීවනෝපායක අවශ්‍යතාවය දැඩිව දහම අවධාරණය කරනවා සාමාන්‍ය ජීවිතයේ සන්තුෂ්තිය සඳහා ආධ්‍යාත්මික ජීවිතයට හොඳ පදනමක් දාගන්නට. එතන මේ තමයි ආධ්‍යාත්මික පිරමීඩය. අපි පිරමීඩයේ මුදින සමාධිය විදිහට ගත්තොත් ඒ සමාධියේ නැමැති පිරමීඩේ රඳවලා තියෙන එක පාදයක්. පාද හතරක් තියෙනවනේ පිරමීඩයකට පාදම්. මේ එක පාදයක් තමයි අපේ ජීවනෝපාය. දෙවෙනි කාරණය තමයි සාමාන්‍ය ජීවිතයේදී අපි කොහොමද අපේ ඉන්ද්‍රයන් පාවිච්චි කරන්නේ? අපේ ඉන්ද්‍රයන් ඇහැ කොහොමද සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන්නේ? අපේ කන කොහොමද පාවිච්චි කරන්නේ? අපේ අනිකුත් ඉන්ද්‍රයන් ඒ ඉන්ද්‍රයන් අපි පාවිච්චි කරනවා නම් හිත වැඩි වැඩියෙන් ආවේගශීලී වෙන්න. එවිට ඇස් වහගත්තාම අමාරුයි හිත තැන්පත් කරගන්න. ඇස් අරගෙන ඉන්න අවස්ථාවල අපි හිත කලබල වෙන දේවල් මනම් බලන්නේ පුළුවන් තරම් හිත ප්‍රකෝප වෙන දේවල් වලට නම් කන විවෘත කරන්නේ භාවනාවේදී අපි නිහඬ කිසිම සද්දයක් ඇහෙන්නේ නැති කිසිම රූපයක් පේන්නේ නැති තැනක හිටියත් අර කලින් ගත්ත කලින් ඇසු කලින් දුටු දේවල් දැන් හිතේ වැඩ කරනවා. ඉතින් ඇස් වහගත්ත කියලා ඒ චිත්ත රූප නවතින්නේ නැහැ. ඒක වැඩි වැඩියෙන් ඔළුවට එනවා. ඉතින් ඒ නිසා මේ දෙවෙනි කාරණය පළවෙනි කාරණය වගේම නැතිනම් ඊටත් වැඩිය වැදගත්. මා මේ කාරණා ඉදිරිපත් කරන්නේ මේ කල්යාණ මිත්‍ර හැමදෙනාම කාලයක් තිස්සේ උත්සාහ කරනවා භාවනා කරන්න ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා ඉතින් බොහෝ විට මේ අහනවා ඇයි තාම හිතේ වෙනසක් නැත්තේ සමාධියක් නැත්තේ ඒකාග්‍රතාවක් නැත්තේ තැන්පත් බවක් නැත්තේ මොකද්ද වරද මේ නාහිත තියෙන අවධානය උදරයට ගෙනියන්නද නැත්නම් ආනාපාන සතිය නවත්තලා මෛත්‍රී භාවනාවකට එන්නද? කල්යාණ මිත්‍රේනි කමඨහන වෙනස් කළා කියලා අර මූලික පදනම නිවැරදි නැතිනම් සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කමඨහන නොවේ වෙනස් කරන්නට ඕනේ මේ පසුබිම. මේ පසුබිමයි වෙනස් කරගන්න ඕනේ. ඉතින් දෙවෙනි කාරණේ කුමක්ද? දහමේ හරි ලස්සනට ඒක විස්තර කරනවා. ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය විස්තර කරන්නේ මෙහෙමයි. මොනවත් බලන් දෙපා මොනවත් අහන් දෙපා රසවත් දේවල් කන් දෙපා සුවඳ විලවුන්නා ග්‍රහණය කරන් දෙපා එහෙම නෙවෙයි එහෙම නෙමෙයි ඒබඳු ඉන්ද්‍රිය සංවරයක් ගැන කතා කළ භාවනා ගුරුවරුනි හිටියා ආධ්‍යාත්මික ගුරුවරුනි. නමුත් අපේ ශාස්ත්‍රූන් වහන්සේ එබඳු ප්‍රායෝගික නොවන උපදෙස් මිනිස්යන්ට දීලා නැහැ. තමාට ඒ භ්‍රම ලෝකයට ගැලපෙනවා වෙන්න පුළුවන්. අරූපී භ්‍රම ලෝකයකට වගේ, රූපී භ්‍රම ලෝකයකට වගේ. නමුත් මේ අපි ජීවත් වෙන්නේ කාම ලෝකයක. කාම ලෝකයක. කාම ලෝකයක් කියන්නේ මේ ඇසීම්, පෙනීම්, දැනීම් සහිත ලෝකයක. මෙය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරලා ස්වල්ප වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් වැඩි කාලයක් ඉන්න බෑ. ඉතින් එතකොට එහෙමනම් මේ සමාධිය කාම ලෝකේ බැරි දෙයක්ද? අපේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ බැරි දෙයක්ද? අපි වනගත වෙන්න ඕනේද? හිමාලයට යන්න ඕනේද? ගල්ගුහාවකට යන්න ඕනේද? නෑ. අන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ තිබෙන අති විශිෂ්ට වූ මාර්ගෝපදේශකත්වය උන්වහන්සේ සාමාන්‍ය ජීවිතයයි සමාධියයි අතරට ලස්සන පාලමක් නිර්මාණය කළා පාලමක්. ඒ පාලමේ එක අංගයක් තමයි ඉන්ද්‍රිය සංවරය. <clears throat> ඉන්ද්‍රිය සංවරය විස්තර කරන්නේ මේ ආකාරයටයි. ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. ඒව නැති වෙන්නේ ඒව නවත්තන්න ඕනෙත් නෑ. මේ කියන්නේ සාමාන්‍ය ජීවිතේ. භාවනා කරන වෙලාවෙ නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇතුළේ ගේ ඇතුළේ හිටියත්, මිදුලට ගියත්, පාරක බැස්සත්, රැකියාවට ගියත්, පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒ සියල්ල සිදු වෙනවා. හැබැයි සැලකිලිමත් වෙන්න මේ හිත කලබල වෙන, හිත කුපිත වෙන දේවල් ඇහෙනකොට, පේනකොට, දැනෙනකොට ඒවා එතනින් උදුරලා අරගෙන හිතේ පැල කරගන්න නැතුව ඉන්න. න නිමිත්තක් ගාහි හෝති. න නිමිත්තක් ගාහි. කියන්නේ නිමිත්තක් ගන්න එපා. හිත කලබල වෙන දෙයක් පේනකොට ඇහෙනකොට හිත ආවේගශීලී වෙන දෙයක් අත්දකින්නකොට එතනින් පුංචි රිකිල්ලක් උදුරලා අරගෙන ඒ කලබලේ ඇහෙන කලබලේ හෝ පේන කලබලෙන් පුංචි රිකිල්ලක් උදුරලා අරගෙන හිතේ පැල කරගන්න එපා. හොඳට මේ වෙලාවේ අවධානය ඉන්න. ඉඳලා ඒක එතනින් අතාරින්න. නැවත නැවත මතක් කර කර මතක් කර කර කලබල වෙන්න හේතු වුණු කාරණේ දුටු දෙයි හෝ අහුණු දෙයි දැනුණු දෙයි ආයේ ආයේ මතක් කරගනිමින් හමු වෙන හමු වෙන කෙනා සමගය කතා කරමින් ඒට පෝර දමමින් වතුර දමමින් ඒක හිතේ පැල කරගන්න එපා. මොකද මේ භාවනා නොකලත් අපි කාගෙත් අත්දැකීම තමයි අපි නිදාගන්න ගියාම බලන්න සියල්ල අතහැරලා නිදාගන්න යනකොට ඔළුවේ ඔළුවට මතක් වෙන්නේ මොනවද? අර දවසේ සිදුණු ඒබඳු කලබලකාරී දේවල්. ඒ කලබල වලින් අපි කුංචි අත්තක් උදුරලා අරගෙන හිතේ පැල කරගෙන තියෙනවා. ඒ පැල කරගත්ත දේ අන්න නිදාගන්න ගියාම මතක් වෙනවා. ඉතින් මතක් වෙනකොට නිින්ද යන්නේ නැහැ. එහෙම දවසක නිදාගන්න හරි අමාරුයි නිින්ද හුඟා අමා වෙනවා. මේ දේම තමා සිදු වෙන්නේ භාවනාවේදී. අපි සියල්ල අතහැරලා ලොකු වෙලාවක් ගත කරලා වාඩි වෙලා ඇස්සා ගත්තාම ඒවලෙම නොවෙන්න පුළුවන්. හැබැයි ටික වෙලාවකින් අර අපි නිමිත්තක් විදිහට ගත්ත ඒ දවසේ සිදුවීම ඔළුවේ පැල කරගත්තදී දැන් මුල් අදින්න පටන් ගන්නවා. ඒක අතු දාන්න, විකිලි දාන්න පටන් ගන්නවා. එතකොට මුළු කාලෙම ඒවත් එක්ක තමයි පොරකසා ඉන්න වෙන්නේ. ඉන් සමහර විට අපිට මේ කලබලකාරී අත්දැකීමට අපිව මැදි කරපු කෙනා ගැන තරහකුත් වෙන්න පුළුවන් ඒ වෙලාවේ. හැබැයි කාගේවත් නෙමෙයි වරද අපි මේ අත්දැකීම ලබනකොට ඒයින් කිසිවක් ඔළුවේ පැල කරගත්තේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැක්ක මතකයි. අමතක කරනවා නෙමෙයි. අමතක කරන්න බෑ. අපි දැක්කා. අපිට ඇහුණා. හැබැයි නැවත නැවත නැවත නැවතේ පුංචි කෑල්ලක් ඒ මුළු සිද්ධියෙන් පුංචි කොටසක් වැඩිපුරම හිත කලබල වුණු කොටස අපි මෙහෙම කියන්න පුළුවන්. ඇවිත්ිනකොට කටුවක් ඇනුණා වගේ. කකුලේ කටුවක් ඇනුණා. ඉතින් අපි ඒ කටුව එතනම එතනදිම අයින් කරන්න පුළුවන්. එතන අයින් කරන්න බැරි නම් ඉඩ ලැබෙන පළවෙනිම අවස්ථාවේදී අපි ඒ කටුව ඇදලා ඉවසට දානවා. උදුරලා දානවා. ඇදලා එළියට දානවා. එහෙම දැම්මොත් ඊට පස්සේ දිදීමක් නැහැ, වේදනාවක් නැහැ. හැබැයි මේ අපි එහෙම කටුවක් ඇනුනහම ඒ උදුරලා දැමීම වෙනුවට තව තව තව තව එතන තද කරන්න පටන් ගත්තොත් අඩිය තියෙන තියෙන හැම වෙලෙම එතනම බල බල සද කරොත් ඇතුළට ඇතුළට ඇතුළට ඒ කටුව ඇනිනවා. ඊට පස්සේ ලේසියෙන් එළියට ඇදලා දාන්න බෑ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපි ඇවිදින් නැති වෙලාවට තමයි වාස් රිදෙන්න පටන් ගන්නෙ. කකියන්න පටන් ගන්නෙ. මේ විදිහටම අපි හිතටත් කටු වෙන ගන්නවා. ඒ කටු අපි ගන්නේ අපේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින්. ඉතින් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් ගන්න මේ කටු අපි නොදැනුවත්කම නිසා එනගත්තත් පුළුවන් ඉක්මනින් ඒක උදුරලා දාන්න. මතකයේ ඉතිරි වුණාවේ අපේ අධ්‍යක්ීම් පිළිබඳ මතකයේ ඉතිරි වුණාවේ කලබලයේ අතරින්ට. එයින් අපි ගත්ත ලස්සනයි කියලා ගත්ත දේ, කැතයි කියලා ගත්ත දේ, හොඳයි, නරකයි, ප්‍රසන්නයි, අප්‍රසන්නයි ඒ කොයි විදිහට හරි එයින් කොටසක් උදුරලා ගත්තනම් ඒ ටික අපව අතාරින්න. මේක කියනවා ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ඒ තමයි දෙවෙනි පාදය. මේ සමාධිය නැමැති පිරමීඩේ මුදුන රඳවලා තියෙන අත්තිවාරමේ දෙවෙනි පාදය. ඉන්ද්‍රිය සංවරය. තුන්වෙනි කොටස තමයි සති සංවරය. සති සංවරය. සති සංවරය අපි නිතර අහන කියන කතාවක් කරන කියන කටයුතු පිළිබඳ සිහියෙන් ඉන්න. කරන කියන කටයුතු පිළිබඳ අවධානයෙන් ඉන්න. පුළුවන් හැම අවස්ථාවකම වීරිය කරන්න තමන් කරන්නේ මොනවද කියන්නේ මොනවද තමන්ට ඇහෙන්නේ මොනවද ඒ පිළිබඳ වැඩිපුර විශේෂ අවධානයක් යොමු කරන්නේ. දැන් අපි කවුරුත් දන්නවා එබඳු විශේෂ අවධානයක් යොමු නොකලට අපිට අපේ ජීවිතේ වැඩ කරගන්න පුළුවන්. උදේ නැගිට වෙලා බින්දලා දත් මදිනවා, තේ හදනවා, තේ බොනවා, ඌයනවා, පාර්සල් බඳිනවා, ඇඳුම් අඳිනවා, බස් එකට යනවා, දුවනවා, මේ ටික ඔක්කොම රැස්පාව කරනවා, ආපහු වෙනවා. මේ සියල්ල විශේෂ අවධානයක් යොමු නොකලට හොඳට වෙනවා. ඒ වගේ අඩුපාඩුවක් නැහැ. පුරුද්දට හොඳට වෙනවා. ඒ ඇත්ත. හැබැයි ඒ පුරුද්දට ජීවත් වීමට අපි ඇබ්බැහි වුණොත් සිදුවන්නේ කුමක්ද අපිපත් වෙනවා යන්ත්‍රයක් බවට එතකොට ජීවත් වීම ඉවරයි. අපි කිව්වට ජීවත් වෙනවා කියලා දැන් ජීවත් වීම ඉවර වෙලා හුඟක් කල්. අපි දන්නේ නැහැ. අපි යන්ත්‍රයක් බවට පත් වුණොත් මොහොතේම අපේ ජීවත් වීම හමාරයි. දැන් තියෙන්නේ යන්ත්‍රයක්. යන්ත්‍රයක් වැඩ කරනවා යන්ත්‍රයක් නිදිය ගන්නවා යන්ත්‍රයක් දීන දකින්නවා යන්ත්‍රයක් අවදි වෙනවා යන්ත්‍රයක් දත්ම දිනනවා යන්ත්‍රයක් කෝපි හදනවා යන්ත්‍රයක් කෝපි බොනවා යන්ත්‍රයක් අතු ගන්නවා ඇවිදිනවා නානවා ඒ ඔක්කොම හරි හොඳට වෙනවා හැබැයි ජීවිතේ නැති වෙලා ජීවිතේ නැති වෙලා ඉතින් යන්ත්‍රයකට පුළුවන් ද සමාධියක් හදාගන්න යන්ත්‍රයකට ඕනේද සමාධියක් නෑ ඒ ලැබෙන්නේ යාන්ත්‍රික ක්‍රියාවලියකින් සමාධියක් ගන්න බෑ එය කෙලින්ම තර්කයටත් පටහැනි, න්‍යායයටත් පටහැනි, ධහමටත් පටහැනි. ඒත් ජීවිතය යාන්ත්‍රික තත්වයෙන් මුදවගෙන සජීවී තලයකට ගේන්නට වෙනවා. සාමාන්‍ය ජීවිතය. ඉතින් ඒ එයයි සති සංවරය කියා කියන්නේ මේ කරන කියන කටයුතු ගැන ටිකක් අවධානය යොමු කරන්න. අඩුම ගානේ වෙනදට වැඩිය අපි මොනවද කරන්නේ? දත් මදින්න පටන් ගත්තා. දත් මදින්නවා. දත් මැදලා ඉවරයි. මේ දත් මැදීමවත් අපිට පුළුවන් නම් අවධානයෙන් කරන්න. මොකද ඒ වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න බෑනේ. අනිත් හැම වෙලෙම අපි උත්සාහ කරනවා වැඩ දෙක තුනක් කරන්න. ඒක තමයි අපි කියන්නේ කාර්යක්ෂමතාව කියලා. ඉතින් ඒ ගැන අපි වෙනම දවසක් කතා කරමු. දත්ම දින වේලාවෙවත් අපි එකම වැඩක් කරන්න පුහුණු වෙමු. ඒක හරි පහසුයි. ඒ දත්ගුරු සුවත්තට ගත්ත වෙලාව ඒට දත් බෙහෙත් දාගත්තාම ඒ ගැන දැනුවත්ව ඊළඟට ඒ දත් බෙහෙත් ටියුබ් එක නැවත වහලා තියෙනවා. බුරුසෝ අල්ලනවා අල්ලන්න ඕනේ කොච්චර තදින්ද බුරුලෙන්ද කොතනින්ද අපි ඒව ගැන හිතලා ඒ දත්මදින කලාවක් තියෙනවා රටාවක් තියෙනවා ඒ ගැන අවධානයෙන් ඔන්න දත්මදින්න පුළුවන් හැබැයි මේකට වෙලාව යන්නේ වෙනදගත්ම දින වෙලාවම තමයි. සිහියට අතිරේක කාලයක් අවශ්‍ය නැහැ. මේ ගැන දැනගත්තොත් පුදුම හිතෙයි. සිහිය තියාගන්න, සිහිය හදාගන්න, සිහිය දියුණු කරන්න අතිරේක කාලයක් යන්නේ නැහැ. සිදුවෙන්නේ අනිත් පැත්ත. අපි සිහියෙන් ඉන්න ඉන්න සිහියෙන් වැඩ කරන්න වැඩ කරන්න කාලේ ඉතිරි වෙනවා. කාලේ මදි වෙන්නේ කාලේ ඉතිරි වෙනවා. තමාට මේක කොහොමද වෙන්නේ කියලා විමතියක් එයි කරන්න බලන්න. සිහියෙන් වැඩ කරන්න වැඩ කරන්න කාලේ ඉතිරි වෙනවා. ඉතින් ඒ නිසා මේ අනේ මට වෙලාව නැහැ සිහියෙන් හැමදේම කරන්න අවධානයෙන් හැමදේම කරන්න එය මෝඩ තර්කයක්, පුහු තර්කයක්. එය මේ අනවශ්‍ය සමාවට කාරණියා. ඇත්ත මොකද්ද? සිහිය අපෙන් අතිරේක කාලයක් ඉල්ලන්නේ. මේ තියෙන වෙලාවේ දැන් ආනාපාන සති භාවනාවේදී හුස්ම ගන්න එක වෙලාවකුයි හුස්ම ගැන සිහියෙන් ඉන්න තව වෙලාවකුයි කියලා වෙලා දෙකක් අපිට අවශ්‍ය නැහැනේ කාල දෙකක් ඕනේ නැහැනේ හුස්ම ගන්නකොටම තමයි අපි හුස්ම ගන්නවා කියලා දැනගන්නේ ඒ කාලෙම තමයි වෙනම කාලයක් ඕනේ අපිට හුස්ම පිට කරනකොට පිට වුණා කියලා දැනගන්න. ඉතින් මේ තමයි සතියේ සිහියේ තියෙන විශිෂ්ටතම ලක්ෂණය. ඒ කාලයත් එක්ක ගමන් කරන්නේ. කාලයත් එක්ක තමයි හැමදේම ගමන් කරන්නේ. මේ මුළු මහත් යාන්ත්‍රික ජීවිතයේම ගමන් කරන්නේ කාල රේඛාව ඔස්සේ. සිහිය පමණයි එයින් පිටට ගිහිල්ලා තියෙන්නේ. එයින් පිටට පයින්. ඒතර මේ කාල රාමුවෙන් එළියට යන්න තියෙන හොඳම හොඳම ක්‍රමය තමයි සතිමත් බව, අවදිමත් බව, සිහිය. මේ විදිහට බලන්න ඒ දක්මැදීමෙන් පටන්ගෙන තව එක එක එකතු කරන්න. එක එක කටයුතු එකතු කරන්න. පළවෙනි දවසේ එකක්, දෙවෙනි දවසේ තව කාර්යයක්. මෙහෙම බලන්න. එතකොට තේරෙයි මේ අවධානයෙන් සිහියෙන් වැඩ කරන්න පුළුවන්. පුළුවන්. පුළුවන් විතරක් නෙමෙයි ඒ සාමාන්‍ය ජීවිතයේ වැඩවලටත් උදව්වක්. අත්වැරදීම් අඩු වෙනවා. නැවත නැවත එකම දේ කරාද හරියට කෙරුණාද කියලා බලන්න වෙන අවස්ථාත් අඩු වෙනවා. හිතේ අර ගොඩ නැගින ආතතියත් අඩු වෙනවා. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණයක් අවශ්‍යයි. අඩුම ගානේ මම බොහෝ විට කියන දෙයක් අඩුම ගානේ අපි භාවනා කරන වෙලාවක් තියෙනවානේ අපි හිතමු හැන්දෑවේ 6ට කියලා. එහෙමනම් අඩුම ගානේ හැන්දෑවේ 5 ඉඳලා 6 වෙනකල් කරන වැඩ ටිකවත් සිහියෙන් කල්පනාවෙන් අවධානයෙන් කරන්න. අඩුම ගානේ ඊට පැයකට කලින්වත් මොනවත් නොකර ඉන්න කියන එක නෙමෙයි කරන්න බෑ. කරන වැඩ ටික කරන්න. හැබැයි අවදියෙන්, අවධානයෙන්, කල්පනාවෙන්. එතකොට තේරෙයි වාඩි වෙනාම වාඩි වෙන්නෙම භාවනාමය මනසකින්. වාඩි වෙලා නෙමෙයි භාවනාව පටන් ගන්න. භාවනාව පටන් අරගෙන ඉවරයි. ආයත නෙමෙයි පහටම භාවනාව පටන් ගන්න ඉවරයි. මේ තමා තුන්වෙනි පාදය සතිය මේකත් සාමාන්‍ය ජීවිතේ. ඊට හතරවෙනි කාරණේ මොකද්ද? හතරවෙනි කාරණේ තමා සන්තුෂ්ටිය. සන්තුෂ්ටිය. සන්තුෂ්ටිය කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. ජීවත් වීම සඳහා අවශ්‍ය හුස්ම ඕන ජීවත් වෙන්න, වතුර බොන්න ඕන, කෑම කන්න ඕන, මේ දවස්වල මේ හරි හීතලයි. ඉතින් පොරව ගන්න අවශ්‍යයි. පුටුවක් ඉඳ ගන්න ඕනේ. හාන්සි වෙන්න ඇඳක් තියෙන්න ඕනේ. දැන් මේවා ජීවිතයට අවශ්‍ය නැ ඔය ටික විතරක් නෙමෙයි ජීවත් වෙන්න තව බොහෝ දේ අවශ්‍යයි. හැබැයි අපි හොයාගන්න ඕනේ ජීවත් වෙන්න ඇත්තටම ඕනේ මොනවද? අපි හිතින් ඇහුවොත් අපි බොහෝ විට මේ ප්‍රශ්නේ අහන්නේ මොනවද ඕනේ කියලා කාගෙන්ද? තණ්හාවෙන්. තණ්හාවෙන් තමයි අපි අහන්නේ. එයාගෙන් තමයි අහන්නේ මොනවද ඕනි කියලා. ඉතින් කල්යාණ මිත්‍රේනි අපි දන්නවා තණ්හාව අසීමිතයි. අසීමිතයි කියන්නේ එයාට ඕනේ දේවල් මොනවද කියලා එයාම දන්නේ. කොච්චර ඕනේද කියලා තණ්හාව දන්නේ. තණ්හාව දන්නේ එකම දේ කොපමණ ලැබුණත් මදි කියන එක. මේ මදි කියන වචනේ පමණයි තණ්හාව නැමැති භාෂාවේ තියෙන එකම වචනේ. මදි කියන එක. ඇති වැඩි නෑ. කවදාවත් තණ්හාව ඇති කියන්නේත් නෑ, වැඩි කියන්නේත් නෑ. මදි මදි තව ඕනේ. ඉතින් මේ එයාගෙන් නම් අපි අහන්නේ වාට මොනවද ඕනේ ජීවත් වෙන්න මොනවද ඕනේ කියලා අපිපත් වෙනවා එයාගේ 16ක් බවට තණ්හාවේ 16න් බවට. එතකොට එයා එයාගේ වැඩ කර කර ඉන්න වෙනවා ජීවිතේ පුරාම. ආය අපිට වෙන ස්පාසුවක් නැහැ. එයා අපිට කවදාවත් විවේක ගන්න ඉඩ දෙන්නේ නැහැ. හැම වෙලෙම යමක් ඉල්ලනවා. ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා. මදි කියනවා මදි කියනවා මදි කියනවා ලුණු මදි කියනවා ලුණු වැඩි කියනවා සීනි මදි කියනවා සීනි වැඩි කියනවා ලස්සන මදි කියනවා මොනවා හරි කියනවා කියලා අපි ලව්ව තව දෙයක් කරවනවා එහෙම ඉඳ දෙන්නේ තෘප්තිමත් භාවය කියන්නේ නැවති ස්වභාවයක් ඉතින් අතෘප්තිය කියන්නේ නොනැවතුණු ස්වභාවයක් එතන නැවතීමක් නැහැ ඒතර මුළු ජීවිතේම අපි දුවනවා දුවනවා දුවනවා දුවනවා අපි භාවනා කරන්න එන මොහොත දක්වාම දුවව. හැබැයි කොච්චර දිව්වත් මොන දේ අපි අත්පත් කරගත්තත් තණ්හාව කියනවා අපිට මදි කියලා. තව මදි, තව මදි. ඒ මදි කියද්දී අනේ තව ටිකක් දුවන්න ඔබ තව ටිකක් දිවියේ යුතුයි කියලා තණ්හාව අපිව තල්ලු කරනකොට තමයි අපි කියන්නේ නෑ මට පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කරන්න දෙන්න. ඉතින් එහෙම වාඩි වෙනවා. වාඩි වුණාම තණ්හාව ඉඩ දෙන්නේ නෑ. අර යා මදි මදි කිව්වනේ. මේ ඇතුලේ තව වැඩ කරන්නේ. අනේ කොහොමද? තව ටිකක් හොයාගන්නේ, තව ටිකක් බලන්නේ, තව ටිකක් අහන්නේ, තව ටිකක් කන්නේ, රස විඳින්නේ. මේ දාස භාවයේ තමයි භාවනාව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. සමාධියක් නම් වෙන්නේ නැහැ. ඉතින් මේ සන්තුෂ්තිය ඇති කියන හැඟීම බුද්ධිමත්ව ඇති කරගන්න. ආවට ගියාට නෙමෙයි හොයලා බලන්න නැතුව ඇති කියලා නෙමෙයි. මේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් අවම මට්ටමේ හරි තියෙනවා නම් ඒ තෘප්තිමත් වෙන්න. මොකද ඒ ටිකවත් නැතුව සතුටින් ඉන්න නැත්තම් ඕනේ තරම් ලෝකෙ ඉන්නවා. ඕනේ තරම් නිදර්ශන තියෙනවා. අපිට තියෙන ප්‍රමාණයවත් නැති ඒන් භාගයක්වත් නැති හැබැයි අපිට අපිට වඩා දෙතුන් ගුණයක සතුටින් ඉන්න ඇත්ත ලෝකෙ. සාමයෙන් ඉන්න අය ඉන්නවා. නිරෝගීව ඉන්න අය. සමගියෙන් ඉන්න අය. ඉතින් ඒ නිසා මේ සතුට, සාමය, සමගිය, නිරෝගී බව රඳා පවතින්නේ කොපමණ සම්පත් අපිට තියෙනවද කියන කාරණිය උද. ඒවා මූලික වශයෙන් රඳා පවතින්නේ අපි සෑහීමකටපත් වෙලාද කියන එක. සන්තුෂ්ටියටපත් වෙලාද කියන කාරණේ. එතකොට මෙන්න මේ කාරණා හතර ඊටාම වැදගත් කියා දහම කියනවා මේ සමාධිය නැමැති පිරමීඩේ ගොඩනගා ගන්නට මේ කාරණා හතර. එතකොට මේක මේ හතරම සාමාන්‍ය ජීවිතයේදී සැලකිලිමත් වේ යුතු කාරණා. භාවනා කරන වෙලාවේ නෙමෙයි. භාවනා කරන වෙලාවට මේවා අදාළ නැහැ. සාමාන්‍ය ජීවිතය ඇතුලේ මේ අපේ ඉපීම ගැන අපිට තියෙනවා නම් සාධාරණයි කියන හැඟීමක් ඊළඟට ජීවත් වෙනකොට අපි ලෝකයක් එක්ක කරන ගනුදෙනුවේදී කෑලි කෑලි ලෝකයෙන් උදුරගෙන අපේ ඔළුවේ පැල කරගන්න නැතුව ඉන්නවනම් තුන්වෙනි කාරණය මේ යන්ත්‍රයක් විදිහට වැඩ කිරීම වෙනුවට සජීවීව අපි කරන දේ මොකද්ද ඇයි කරන්නේ කොහොමද කරන්නේ ඒ ගැන අවධානයෙන් වැඩ කරන්න පුළුවන් නම් සහ අවසාන අවසාන කාරණිය අපිට තියෙන දේවල් පිළිබඳ සතුටක් තියෙන දේවල් පිළිබඳ සතුටක් නැති දේ පිළිබඳ අසතුටක් නෙවෙයි තියෙන දේ පිළිබඳ සතුටක්. ඒතර මෙන්න මේ කාරණා හතර යම් පමණකට අපේ සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ ස්ථාවරව පවතිනවද අන්න හරි පහසුයි වාඩි වුණාම ඇස් වහගත්තාම හිත තැම්පත් කරගන්න මොකද කලබල වෙන හේතු බොහෝම අඩු වෙලා ඒතර සාමාන්‍ය ජීවිතේ අපිට සහයෝගයක් දීලා කියනවා භාවනාවේදී ඉක්මනටම හිතේ සමාධියක් ඇති කරගන්න මේ සමාධිය කියන්නේ කුමක්ද ඒ සමාධියේ ලක්ෂණ මොනවද කියන කාරණේ අපි පසුව කතා කරමු ඊළඟ වැඩසටහනේදී. එතකොට අද මේ අවධාරණය යොමු කරපු කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඒ මොනතරම් දුරට අපේ ආධ්‍යාත්මික ජීවිතයට උපයෝගී වෙනවද ප්‍රයෝජනවත් වෙනවද කියන කාරණය හොයලා බලන්න. ඒ මත අපි දැන් උත්සාහයක් කරමු අපේ භාවනා අභ්‍යාසයට ප්‍රවිෂ්ඨ වෙන්නට. අද දවසේ ඇසූ දුටු දේ දැනුණු දේ අද්දුටු දේ මතක් වෙයි මැරිලා පෙනෙයි ඇස් වහගත්තත් ඇසූ දේ නැවත දෝංකාර දෙනවා වගේ ප්‍රතිරාව නඟයි දුටු දේ චිත්‍රණය වෙයි මනෝ රූප විදිහට අවධානයෙන් බලන්න මොනවද මතක් වෙන්නේ අද දවසේ ඇහුණු සෑම ශබ්දයක්ම ආපහු මතක් වෙන්නේ නැහැ. උදේ අවදිනු මොහොතේ පටන් දුතු සියලුම රූප කොහොමදක් වෙන්නේ නැහැ. වන අවස්ථාවේ හොඳයි ලස්සනයි රහයි කැතයි තිත්තයි නරකයි කියා අංවඩු ගසා හිතේ පැල කරගත් ඒ සිදුවීමක කොටසක් නැවත නැවත මතක් වෙනවා සිදුවීම වන අවස්ථාවේ අපි පටෝපු බරක් තිබුණා ඒ අත්දැකීමට හරි හොඳයි හරි නරකයි හරි ලස්සනයි හරිම කැතයි හරි රහයි අමිහිරි හරිම හොඳයි හරිම නරකයි ආදී වශයෙන් වරක් ගැට ගහලා තමා මනස නැමැති ජලාශයට ඒ අත්දැකීම විසිකලේ මනස ඇතුළට කිඳා බහැලා මතක් වෙන මොහොතේ ඒ බර අඳුනගෙන ලියලා ගන්න. අපි අතින් එකතු කළ ඒ බර ලියන්න. මතකේ ඉතිරි වෙයි. මතකේ මතු පිට ඔහි පාවෙයි. හිත කලබන්නේ නැතිව මතක් වෙන මතක් වෙන හැම අතීත සිදුවීමක් දිහාම සාමාන්‍ය සිතවිල්ලක් පමණයි කියන අවබෝධයෙන් බලන්න හොඳකුත් නෑ නරකකුත් නෑ ලස්සනකුත් නෑ විශේෂකතකුත් නෑ මතක් වීම ආවේගශීලී මතක් වීම සාමාන්‍ය සිතවිලි බවට පත්වන විට හිතේ ලොකු තැන්පත් බවක් ඇති වෙනවා සිත තැන්පත් වන විට හුස්ම ඇතුල් වීම පිටවීම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා හුස්ම ඇතුල් වෙන්න පටන් ගන්නවා හුස්ම ඇතුල් වෙනවා ඇතුල් වී අවසාන වෙනවා පිට වෙන්න පටන් ගන්නවා හුස්ම පිට වෙනවා පිට වී ඉවර වෙනවා මතකයන් එවිත්‍යයි උස්ම ගැනීමට බාධාවක් නොකර උස්ම සංසුන්ව දුල් වෙනවා පිට වෙනවා වෙන බව පිට වෙන බව සිහිය අපිට වාර්තා කරනවා වැඩි අවධානයක් යොමු කරමු හුස්ම පිළිබඳ වාර්තාවට ඇහෙන මතක් වෙන දේවල් වලට වඩා යම්සේ හුස්ම පැහැදිලි වෙනවද ආශ්වාසය ප්‍රශ්වාසය වෙන්වෙන්ව හුස්ම ඇතුල් වීම හුස්ම පිටවීම වෙන්වෙන්ව දකින සිත ඒට වඩා පැහැදිලි වෙනවා, निराවුල් වෙනවා, අත්දකින්න පැහැදිලි හිත ආශ්වාසයේදී අත්දකින්න සුපැහැදිලි හිත ප්‍රශ්වාසයේදී හුස්ම යම් පමණකට තැන්පත් වෙනවද සියුම් වෙනවද එපමණටම සිතත් තැන්පත් වෙනවා සියුම් වෙනවා සරිනවා කියන චේතනාව සිහියෙන් ඇති කරගෙන සංසුන්ව ඇසරින්න කලබල වෙන්න තරම් කාලයක් තැන්පත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ තමයි දහමේ බලය හිතක් කලබල වෙන්න ගත වෙන කාලය සහ තැන්පත් කරගන්න ගත වෙන කාලය එකක් නෙවෙයි සිහියට පුළුවන් එක ශරණයකින් පැය ගානක කලබලයක් අත්හැරලා දාන්න. භාවනාව මේ භාවනාව කලබල වෙන හිත කලබල වන විට න දැනගන්නට උදව් කරනවා සාමාන්‍ය ජීවිතයේදී හිතක් කලබල වෙන විටම සිහිය අපිට වාර්තා කරනවා අන්න ඔබේ හිත කලබල වෙනවා හරියට හුස්ම ඇතුල් වෙනකොට මෙන්න ශරීරයේ හුස්ම ගන්නවා මෙන්න ශරීරයේ දැන් හුස්ම පිට කරනවා ඒ වාර්තාව වගේම හිත දුවනකොට දුවන බව කුපිත වන විට කුපිත වෙන බව ආතතියට පත් වෙන විට ආතතියට පස් වෙමින් තිබෙන බව අපිට වාර්තා කරනවා කලින්ම. ඉතින් විසඳගන්න බැරි තරමට ප්‍රශ්නේ උග්‍ර වෙන්නට කලින් ගොඩ එන්නට බැරි තරම් ප්‍රපාතයකට වැටෙන්නට කලින්ම අපිට නැවතුම් ටිකක් ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රේනි ඔබ හැමදෙනාම නිළඹ භාවනා මධ්‍යස්ථානයත් සමග එකතු වෙලා රටේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් එකතු වෙලා මේ කරන කැපවීමට හිත නිවා ගන්න කරන කැපවීමට අපේ ප්‍රතිඋපහාරයයි නිවෙන සිත එයින් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍ය වෙන අර කාරණා හතර ගැන සාමාන්‍ය ජීවිතයේදී සැලකිලිමත් වෙන්න ජීවිතයට අවශ්‍ය අවම දෙයින් තෘප්තිමත් වීම අවධානයෙන් කටයුතු කිරීම ඇහෙන පේන දේවල් එතන එතනම අතහැරලා දැමීම විශේෂයෙන් හිතක් කලබල වෙන දේවල් සහ හැකිපමණ සාධාරණව ජීවත් වීම යුක්ති සාගත ජීවත් වීම එය මේ ජීවිතයේ ඇතුලේ සුවපත් වෙන්නට නිරෝගී වෙන්නට සුගති සම්පත් ලැබෙන්නට එපමණකින් නොනැවති විමුක්තිය ලබා ගන්නටත් එක වගේ උපකාරී වෙනවා ඒ අදිටනින් අපි අද නිවෙන සිතින් සමුගනිමු සෑම දිනාටම සිත ශාන්තියක්